සම්මනම හොඳින් ශ්‍රවණය කරන්න. මේක අද දින කුසල කර්මයක් වල මේ කුසල කර්මය ශාස්ත්‍රීය විස්තර කරන ආකාරය පිළිබඳව පළමු කුසල දේශනාව පිළිපැතියෙන් බලලා අපේ ස්වාමී ඒකේකාව පුදුජනවා කුසලම් අනිත්‍යෝ දුක්ඛෝ අනිත්‍යෝ විකස්සන්දි කියලා පාඩම් දක්වා තිබෙනවා ඒකේ අදහස සාහිත්‍යයේ හෝ පුත්තගෙන භූමියේ සිටින කෙනෙක් හෝ කුසලයක් කරද ඒ කුසලය අනිත්‍යතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සනාති අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දෙදස්සනාවට නගනවා කියන එකයි යඩයි. එතකොට මෙතන සේකා වාපුජනා කියලා වචන දෙකක් තියෙනවා. සේක කියන්නේ රහත් වූ මාර්ගඵලලාභී සම්මත. පහත්ව පිනන්ත අශේත කියලා කියනවා සයික්ෂය කියන වචනය පාවිච්චි කරනවා අර හික්මෙන්නට දෙයක් නැති නිසායි අසයික්ෂය කියන්නේ අශේත කියන්නේ ඒක කියන්නේ හික්මෙන තැනක් ආදී නිසායි බුදුරජාණන් වහන්සේ සික්ඛති සික්ඛති කියන වික්‍රේ තස්මාසේකෝ දුච්චති කියලා ඒ සේක කියන වචනේ විස්තර දුපාකයක් දක්වා තිබෙනවා. ඒකේ අදහස හික්මෙන නිසායි මහණෙනි සේක කියලා ඒ වචනේ පාවිච්චි කරන ළමයි. සිංකසෙක්කදී කොමකද සිටින්නේ අධි ශ්‍රී ලංකෙක්කදී අධි සික්කන්තෙක්කදී අධි සංයම්දෙක්කදී සික්කදී සික්කදී තිකෝ වික්‍රේ තස්මා ශ්‍රේකෝති විච්ඡති බලක අධි සීලය අධි සීලේලා ඉක්මන අධි ප්‍රඥා වේලා ඉක්මන ඒ වගේම අධි සමාධිලා ප්‍රඥා ඉක්මන එතන අධි කියන්නේ ඉතා ප්‍රබල ඉතා උසස් ඉතා උසස් වැනි අත්‍යවශ්‍යම ඒක සබ්‍රාතන. ඒකත් සීලය සමාධි ප්‍රඥාව කියන ගුණධර්මයන් දිනුකට දිනුකර ඉක්මන දැනට තමයි ඒක කියන්නේ. සමස්තයෙන් කියවා ආයනමක දිනු කරන්නට අවශ්‍ය නැති නිසා අසේක කියන වචනේ පාවිච්චි කරනවා. පුරසේකාව පුදුජනවා. සෝමං සකදාගාමී නාගාමී පත්තේ පත්තේ කෙනෙක්ෝ උත්සන්දෙන් බුදුන් මේ කෙනෙක්ෝ කුසලං පත්තා කුසල කම්මයක් කරන ඒ කුසල කම්මය අනිත්‍ය දුක්ඛ මනසකෝ විපස්සන්ති අනිත්‍ය දුක්ඛ මනස වශයෙන් විදසන නැතිව බල බල වාසය කරනවා නැත්නම් මේ විදසනා කරනවා කියන එකයි ඒකෙන් දැක්වෙන සරල අදහස. ඒකට ඕනෑම කුසල කම්මයක් කරනාට පස්සේ අපි තේරුම් ගත යුතු ප්‍රධාන කාරණාවක් තියෙනවා. මේ කුසල කම්ම කියන්නේ අකුසල කර්ම වගේම දුක්ඛ සමුදය සත්‍යයක් කියන කාරණාවක්. මොකද කුසලයෙන් තුළිනුත් නැවත නැවත ඉපදෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකෙ ඉපදුනේ මේ භවයේ යන්නේ ප්‍රතිසන්දිය ලැබිය බියමාගේ මරණ මොහොතේ කුසල කර්මයක් හේපත් වෙන නිසා. ඒ කුසල කර්මයේ ප්‍රතිවිපාකයක් වශයෙන් ප්‍රතිසන්ද විඥානයේ මේ ජීවිතේ හටගත්තා. එම නිසා මේ නාම රූප ධර්මයන් පහළ වුණා. මේ නාම රූප ධර්මයන්ගේ පැවතුම නිසාම මේ දක්වාම විශාල දුක්ඛ සංදයක් අපි අත්දකලා තියෙනවා. උපදින දවසේ සිට අද දක්වා. ඉදිරියට මරණ මොහොත දක්වාම විශාල දුකක් අත්දකින්නට සිදු වෙනවා. මේ දුක් ඔක්කොම අත්දකින්නට සිදුවන්නේ ධාතිය ඇති වෙච්ච නිසා. ධාතිය කියන්නේ එකදීම ගෙන දුන්න නිසා. එකදීමක් නොතිබුණා නම් අපිට මේ ජීවිතේ මේ විදිහට දුක් එකක්වත් නිදෙන්නට සිදුවන්නේ. ඒතකොට එකදීම ගෙන දීමට හේතුවනේ අපේ ගියම මාරේ ගියාත්මේදී මැරෙන මොහොතේ සිහිපත්ව කුසල කම්. ඒකේ විපාකයක් වශයෙන් මේ ප්‍රතිසන්දි විඥානය ගෙනද. ඒකට කුසල කම්ය පවා දුක ඇති කර දෙන හේතුවක්. දුක්ඛ සංවේ සත්‍යය. ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. අකුසල පමණක් නෙවෙයි කුසල දුක්ඛ සංවේ සත්‍යය සංසාරේ නැවත නැවත ඉපදීමට ඒ කුසල අකුසල කර්ම සෑම එකක්ම හේතු වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ අවිද්‍යාව පාදක කරගෙන කුසල කර්ම අකුසල කර්ම ආදී කුසල අකුසල කර්ම සංස්කාර රැස් කරනවා. එමේ නිසා නැවත නැවත ප්‍රසන්න විඥානය ඇති වෙනවා මේ මේ තුළින් සංසාර දුක නැවතනටත් අනුභව කරන්න සිදු වෙනවා. ඒ නිසා මේ කුසල කර්ම කියන ඒවා කිසිසේත් උපාදාන කලියුතු කර්ම දේවල් නෙවෙයි. කුසල කර්ම පමණක් නෙවෙයි මේ ලෝකයේ කිසිම දෙයක් අප විසින් උපාදාන කිරීම සුදුසු නැහැ. නිත්‍ය කිංචේ ලෝකේ උපාදීයති කිසිවක් උපාදාන නොකළ යුතුයි කියන එකයි සාමාන්‍ය අර්ථය. ඒ නිසා කුසල කර්මයක් කළත් ඒ කුසල කර්ම උපාදාන කරන්නට හොඳ නැහැ. උපාදාන නොකර ඒ කුසල කර්මයේ කරත් ඒ කුසල කර්මයේ කාන්ත වශයෙන් දුක්ඛ සමුදය සත්‍යය සත්‍යයක් කියන එක තේරුම් ගන්නට ඕන. මේ දුක්ඛ සමුදය සත්‍යයක් වූ මේ කුසල කර්ම නොකරන්නටත් බෑ. ඒකයි මේක තියෙන ප්‍රධානතම අවදානම තත්ත්වය. මොකද කුසල කර්ම අකුසල කර්ම දුක්ඛ සමුදය සත්‍යය කියලාම නොකරන්නටත් බෑ. එතකොට සංසාර දුකෙන් මිදීම සඳහා කුසල කර්ම සිදු කරන්න වෙනවා. ඒවන් ජාතේන මච්චේන සබ්බං කුසලං බහං කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ ගාථා කොටස දෙකක් තියෙනවා මේ උපදින මිනිස්යා විසින් බොහෝ කුසල කර්ම කරන්නට කියන එකයි ඒ අදහස. එතකොට කුසල කර්ම සිදු කරන්නට ඕන නමුත් ඒ කුසල කර්ම තුළින් නැවත නැවත ඉදදී පිළි සංසාර දුක අනුභව කරන්න සිදුවෙන නිසා ඒකම දුක්ඛ සමුදය සත්‍යයක් වෙන නිසා මේ කුසල කර්මම අපේ අරමුණක් කරගන්න ඕනේ නිවන් යෑම සඳහා. මෙන්න මේ කුසල කර්ම නිවන් යාම සඳහා අරමුණක් කරගනිමින් සංගතන විදර්ශනා භාවනාව තමයි කුසල කර්ම ප්‍රතිවේක්ෂා කරනවා කියලා කියන්නේ. ප්‍රතිවේක්ෂා කරනවා කියන එකේ අදහස නුවණින් සිහිපත් කරනවා කියන නුවණින් දකිනවා කියන අදහස. එතකොට අපිට නුවණින් සිහිපත් කරලා නුවණින් අවබෝධ කරගන්නට පුළුවන් වන්නට ඕනේ. එක්කෝ අර කලින් කියපු පාඩේ හැටියට අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්මතෝ විපස්සන්ති ආදී වශයෙන් කියපු අයිරින් මේ කුසල කම්ම අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන්. තව විවිධ ආකාර තියෙන කුසල කම්මයක ප්‍රතිවේක්ෂා කර හැකියි. දැන් උදාහරණයක් වශයෙන් මේ දැන් දානයක් දෙන්නු. ඒකෝට ඒ දානය දුන්නාට පස්සේ දානීය පුණ්‍ය කර්මයේ වගේම තමයි ඕනෑම පුණ්‍ය කර්මයක් ප්‍රත්‍යක්ෂා කරන්නේ. දානීය දුන්නාට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂා කරන එක ආකාරයට අවශ්‍යයක් තියෙනවා. ඒ අවශ්‍ය අතරින් මේ අනිත්‍ය වශයෙන් දකින එක, දුක් වශයෙන් දකින එක, අනාත්ම වශයෙන් දකින එක එක් ආකාරයක්. තවත් මේක හේතුඵල ධර්මතාවයක් වශයෙන් ප්‍රත්‍යක්ෂා කරන්නට පුළුවන්. පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ මෙලෙසින් මේ විදිහේ මේ අවස්ථාවේදී සිදු වෙනවා කියලා ඒක නෝනින් ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන්. ඒ ප්‍රත්‍යක්ෂා කරන්නේ මධ්‍ය පටිච්චසමුප්පාද ධර්ම අංගයන් පවා ඒ මොහොතේ ඇති ඇති නැති නැති යන ධර්ම කියලා නෝනින් දකින්නට පුළුවන්. ඒක වගේම මේ ධාන්‍ය පුණ්‍ය කර්මය නම් විශේෂයෙන් ඒවා ධාතු වශයෙන් සම්වස්නේ ගන්නට පුළුවන්. මේවා චතුරාර්ය සත්‍ය ධර්මයේ නගල දුක්ඛ සත්‍ය සංවේ සත්‍ය ආදී වශයෙන් ඒ වගේම ඒක ප්‍රත්‍යව සාපේක්ෂව මාර්ග සත්‍ය ආදී වශයෙන් දක්වමින් චතුරාර්ය සත්‍යය දක්වලා බලන්නත් පුළුවන්. මේ ලාභයේ විවිධ ක්‍රම තියෙනවා මේ පස්වෙනි සැකල හැකියි. ඒක මේ දැන් අපි දානීය උදාහරණයක් වශයෙන් අද ගමු මේ දානීය පුණ්‍ය කර්මය. ඒකව දානීය පුණ්‍ය කර්මය කරාට පස්සේ ඒකෙන් ලැබෙන්නේ කිසිම ලෞකික සැප සම්පන්න භෞතික සැප සම්පත් පමණයි. එතෙන් ඒකෙන් අදහස් කරන්නේ දන් දෙන්නේ දෙපා කියලා. බුදුදානන් වහන්සේ පුණ්‍යකේ වස්තුන් තුනක් දක්වා තිබෙනවා. සීමානි දෙකේ පුණ්‍යකේ වස්තුන් ඒ තමයි දෙන්නේ දානීය පුණ්‍යකේ වස්තුන් සීලමය පුණ්‍ය ක්‍රියාවස්තු භාවනාමය පුණ්‍ය ක්‍රියාවස්තු මේ පුණ්‍ය ක්‍රියාවස්තුන් දෙනුම අපි කරන්නේ ගම් දාන දීම සීල රැකීම භාවනා කියන එකකින් තමයි නොවැටී සිටීම සුදුසු නෑ දැන් සමහරව සීල රැකලා මේකම ප්‍රමාණවත් කියලා හිතන අය සිටිනවා බුදුමහන් දෙක්වස්ථාපනයේ ආරෝපණ කියලා සෝත්‍රයක දක්වලා තියෙනවා ගහට අරකුවක් හොයන්න යන මිනිහෙක් විශාල ගහක් දකිනවා මහණෙනි. මේ ගහ දැකලා ඒ ගහේ තියෙන කොළ පෑම් ගොඩ විශාල ප්‍රමාණයක් මලුත් තියෙනවා. මේ මිනිහා කොළයි මලුත් දෙකක් කඩාගෙන යනවා. ඒ මිනිහා ගහේ අරකුව දැක්කේ නැහැ. ගහේ අරකුව ගෙනියන්නේ. මේ සීල මාත්‍රේ නවතන බුද්ධලයා බුද්ධ ශාසනයේ අරටුව සාරය හරේ දකින්නෙත් නෑ. ඒ ඒ සාරය ඔහු ගෙනියන්නෙත් නෑ. අත් දකින්නෙත් නෑ. ඒක නිසා සීලයම ආරක්ෂා කරමින් ඒකම උපාදාන කරගෙන කටයුතු කිරීම පමණක් සිතේම අවශ්‍ය වන මේ ප්‍රමාණවත් වන්නේ නමුත් සීලයේ අත්‍ය වශයෙන් සීලය නිසා තමයි සමාධිය වඩන්නේ ප්‍රඥාව වඩන්නේ ඒක නිසා සීලයේ ප්‍රතිශේප කරනවා නෙවෙයි සීලයේ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ සමහර භාවනා විතරක් කරනවා භාවනාව විතරක් කළත් හරියන්නේ නැහැ. භාවනාව උපරින් ලැබෙන්නේ සම්පූර්ණ භාවනා කරන සමාධි ලබන්නට පුළුවන්. ඒ සමාධි මට්ටම් ධ්‍යාන මට්ටම් තිබුණොත් මනෝ මොහොතේදී ඒවා පිළිවෙන්නට මනෝ මොහොත දක්වා තිබුණොත් බක්ම ලෝකෙට ඉඩ දෙන්න පුළුවන්. නැවත ඒක පිටු පිටට ඇවිල්ලා අපහුට ගියාම වේලා සංස්කාරේ නැවත නැවත යනවා. එතකොට විදර්ශනා භාවනාව කළොත් නිවන්ස ලබන්නට පුළුවන්. ඒක තමයි අපේ පරමාර්ථය නිවන්ස ලැබීමයි. නමුත් ඒ භාවනාවෙන් ලැබෙන ප්‍රති විපාක ශක්තිය ලබන්නට බෑ දානයෙන් ලැබෙන ප්‍රති විපාක ශක්තිය භාවනාවෙන් ලබන්නට බෑ. දැන් බුදුජානන් වහන්සේ වැඩ සිටින කාලේ හිටියා ලෝසල කියලා මහරහතන් වහන්සේ නමක් මේ අය ගන්න මුළු ජීවිත කාලයම බඩගින්න සිටියා. ඒ කියන්නේ කිසිම දවසක කුසක ආහාරයක් මේ කාලේ ලැබිලා නැහැ. ඒකේ අනිත් පැත්ත බැලුවොත් සීවලී මහ රහතන් වහන්සේ මහා කාන්තාරයන් මැදින් ගියත් මහා වනාන්තරයන් මැදින් ගියත් ධන ශූන්‍ය ප්‍රදේශයන් මැදින් ගිය කිසි දිනක දානේ වැරදිලා නැහැ. මොකද බුදු වුණත්, පසේ බුදු වුණත්, රහත් වුණත්, පින්වන් පානකාර මොහොත දක්වාම ජීවත් වන්නට වෙනවා. ඒ නිසා ඒ ජීවිතයේ පහසෙන් ගෙන යාමට අපට ආහාර පාන ඇඳුම් පළඳින් මිල මුදල් බෙහෙත් හේත් ආදී අවශ්‍යයි. ඒක නිසා ඒවා ලබා ගැනීමට දානමය පුණ්‍ය කර්ම කරන්නට ඕනේ. භාවනාවම පමණක් කරුණක් නෙවෙයි. ඒක නිසා දාන, සීල, භාවනා කියන පුණ්‍ය ක්‍රියාවන් තුනම කළ යුතුයි. ඒ කරලා මෙසේ විදර්ශනා භාවනා නොකරනවා නම් අනිත් සෑම පුණ්‍ය කර්මයක්ම කරනාට පසුව ඒවා විදර්ශනාවට නගන්නට ඕනේ. විදර්ශනා භාවනාවක් කරාට පසුව උනත් ඒකත් විදර්ශනාවට මම ගන්න පුළුවන් මෙතන මම මේ විදර්ශනා භාවනාවක් කළා කියලා කිව්වට මෙතන ඇත්තටම මේ සංකප්පන්ද ධර්මයේ තියෙ තියෙන තියෙන තීරාමන්නේ සිදුනේ ඒකත් සාහිත්‍යයේ ඥානයේද හේතු නිසා හටගත් ධර්මයක් නේද මම භාවනා කළෙත් නෑ මම භවනාට කිසි අරමුණක් ගත්තේ නෑ මේ සංස්කාර ඇති ඇති නැති නැති ගියා මේ දකින්නේ තේ සංස්කාර ගොඩකින් එනහදී වශයෙන් මේ විදර්ශනා භාවනාවක් කළාට පසුව නැවත ඒ භාවනාව විදර්ශනාවට නගන්නත් පුළුවන් ඒකට අනිත් සෑම කුසල කර්මයක්ම විදර්ශනාවට නැගිය හැකි ප්‍රත්‍යක්ෂා කළ හැකි දැන් මේ දානමය පුණ්‍ය කර්මය අනිත් වශයෙන් මේ ප්‍රත්‍යක්ෂා කළ හැකි ආකාර කීපයක් තිබෙනවා ඉතාමත්ම පහසුම ක්‍රමයක් ඕන මෙතන ප්‍රඥාව නැති කෙනෙකුට උනත් කරන්නට පුළුවන්. ඒ දානය හා දීම හා සම්බන්ධයෙන් පහළ වූ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කියන ඒ විවිධ ක්‍රියාවන් අනිත් විවිධ ආකාරයෙන් දැකීම. මේකට <clears throat> එතනම් ප්‍රඥාවක් අවශ්‍ය වෙන්නේ දානේ දීම සඳහා විවිධ කායික ක්‍රියා සිදු කර බව මේ දන්නවා ඒ වගේම මේ හා සම්බන්ධ විවිධ වචන පිටකලා වාචික ක්‍රියා සිදු වෙනවා ඒ පිළිබඳ සිතිවිලි ඇති වෙනවා මානසික ක්‍රියා සිදු වෙනවා එතකොට මේ සෑම කායික ක්‍රියාවක්ම කරලා ඉවර වෙනකොට මේ කායික ක්‍රියාව වෙන වෙනම නිමවන ඒ කායික ක්‍රියාවක් කරනකොට සමයක් සමයක් පාසාම ඒ කායික ක්‍රියාව සනික වශයෙන් සනිකේ ගියා. දැන් උදාහරණයක් අපි කියමු. අපේ වෙනදලුවක් කෙනෙක් පතනවා. මේ කැටීම ආරම්භ කරපු මොහොතේ සංකීර්ණ පටන් පළවෙනි කැටීම කපනකොට ඒ කායික ක්‍රියාව ඉවරයි දෙවෙනි සැරේ කපනකොට. දෙවෙනි සැරේ කපනකොට කරපු ඒ කායික ක්‍රියාව තුන්වෙනි සැරේ කරනකොට ඉවරයි. දැන් මේක කපල ඉවරුනාට පස්සේ කැපීමේ ක්‍රියාවේ සංකතියන කපල ඉවර වෙනකොට නැති වෙනවා. ඉතින් දානමය පුණ්‍ය ක්‍රියාව සම්බන්ධයෙන් නිසා කායික ක්‍රියා කළා නම් ඒ සෑම කායික ක්‍රියාවකම එතනම එතනම එතනම නැති නැති ගිය ආකාරය ඒ වගේම ඒ කායික ක්‍රියාවන් කරලා ඉවරුණාට පස්සේ ඒ කරන ඉවරෙච්ච කායික ක්‍රියාව නිරුද්ධ වී ගිය ආකාරයක් දකින්නට පුළුවන් අපිට ඒක නුවණින් සිහිපත් කරලා අවබෝධ කරගන්න පුළුවන් කායික ක්‍රියා අනිත්‍යයි නිරුද්ධ වී යන ධර්මය කියලා ඒ වගේම වාචික ක්‍රියා ගාමයේදී මොහො කවර පුණ්‍ය කර්මයක් පදන්නේ ගදාල එතකොට කියන කියන වචන නැත්නම් වචන පිටිනකලත් අපේ විපස්ස විචාර කියන ජයප්‍රද ධර්මයන්ගේ ක්‍රියාදාමය තුළින් යම් සිටිවිලි සිදෙනවා ඒ සිටිවිලි සිටීමක් මෙතන වාචික ක්‍රියා කියලා නම් කියන්නේ කරා නමුත් මානසික ක්‍රියා කියලා පසුව දැක්කේ නිසා මෙතන වචන පිටකිරීම පමණක් ගත්තා වචන පිට කරන පිට කරන වාරයක් පාසාම එක එක වචනයක් වචනයක් පාසාම මේ වචනේ නැති කියන. ඒ වචනයක් පිට කරන්නේ ශබ්ද කීපයක් වයි අකුරු කීපයක් අපි පාවිච්චි කරනවා. ඒ ශබ්ද එක හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා. දැන් දානය කියුවොත් දානය කියලා එතන ශබ්ද තුනක් තියෙනවා. දා ශබ්ද ඉවර වෙනකොටම ඉවර වෙලා යන ශබ්දයකට කරනවා. මේ શબ્දේ ඉවරයි ඊය શબ્දයකට කරනවා. මේ විදිහට එකම වචන එක අනුශබ්ද කොටස් තිබෙනවා. ඒක ඔක්කොම එතන මෙතනම නිරුද්ධ වෙනවා. වචනත් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. ඒ වචන පිට කරලා වුණාට පස්සේ වචන සංතතිය, වචන පරම්පරාව. ඒකේ පැවැත්මක් නිරුද්ධ වෙලා මේ ආකාරයෙන් මේක ශනික වශයෙන් සහ සංකත වශයෙන් ඒ වාචික ක්‍රියා අනිත්‍යද කියන ආකාරයේ දානයෙන් දුන්නාට පස්සේ කුසල කම්මයක් කළාට පස්සේ සත්‍යයක්වා කියලා මේනි දකින්නට පුළුවන් අවබෝධ කරගන්නට පුළුවන්. ඊළඟ එක මානසික ක්‍රියා. එතකොට දානීය සම්බන්ධයෙන් විවිධ මානසික සිතිවිලි පහළ වෙනවා. ප්‍රධාන වශයෙන් චේතනාව පහළ වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ චේතනාවමයි කර්මය කියන්නේ මේ දෙන්නතන් කියන්නේ එහෙම පාඩයක් ඔය චේතනාවන් වික්‍රේ කර්මම දාමි චේතේස්වා සම්මන් කරෝති කායේන වාචා මනසා කියන පාඩේ. චේතනාවමයි මානින් මම කර්මය කියන්නේ ඒ චේතනාවක් ඇති කරගෙන ඒ චේතනාව ඇති වෙන නිසා කායික වාචික මානසික ක්‍රියා කරනවා කියන එක තමයි ඒ දැක්කෝ සාමිකාගේ සරල තේරුම. එතකොට චේතනාව සහිත විවිධ සිතිවිලි ධර්ම අපගේ සිත තුළ පහළ වන දානෙදී සම්බන්ධයි. එන මොහොත දක්වාම ඒ සම්බන්ධයෙන් විවිධ සිතිවිලි පහළ වෙනවා. මේ සෑම සිතිවිල්ලක්ම සිතිවිල්ල ඇති වෙනකොටම නැති යනවා. ඒක පවතින්නට හැකියාවක් නැහැ. ඇති වෙන විදසම නැති යාම ඒක ස්වરૂපය. එතකොට මේ සිතිවිලි එතන මෙතනම නිරුද්ධ වී යාමට අමතරව සිතිවිලි පරම්පරාවේ සම්පතිය යන අනිත්‍යතාවයසම අනිත්‍යතාවයකත් අපිට දකින්නට පුළුවන්. එහෙම දකිනකොට සිතිවිලි ඔක්කොම නිරුද්ධ වී ගිය ආකාරය දකින්න හැකියි. එතකොට කායික ක්‍රියා අනිත්‍යයෙන් නිරුද්ධ වී ගියා. මානසික ක්‍රියා අනිත්‍ය දෙකෙන් නිරුද්ධ වෙයි කියලා මානසික ක්‍රියා අනිත්‍ය දෙකෙන් නිරුද්ධ වෙයි කියලා. දැන් මේක දකින්න. මේක දැන් කල්පනා කරන නුවණින් කල්පනා කරන අවස්ථාව. අපි මේ දානයක් දීලා ගිහින් නිවසට ගිහිල්ලා නිවේක පහසු ඉන්න වෙලාවක මේක ප්‍රතිවේක්ෂා කරන්න කියලා ඒ අවස්ථාවේදී. මොකද්ද සිදුවෙන්නේ කියලා බලන්න. ඒ දන්නකොට සමන්ගේ සිත තුළින් මේ සිතිවිලි ධර්ම ඇති ඇති නැති නැති යනවා සිදුවෙනවා. නාම ධර්ම ඒ හැර තමා ඒක හිතනවත් නෙවෙයි. එතනත් ඒ නාම ධර්ම ඇති ඇති නැති ඇති යනවා තිබෙනවා. එතකොට කලින් කායික ක්‍රියා කරන්නට මූලික උනේ නාම ධර්ම ටිකක්. අපි මේ දේ කරන්නට ඕනේ කියන සිත ඇතුව ඒ චේතනාවල සහිත නාම ධර්ම ටිකක් ඇතුළේ නැත්නම් කිසිම කායික ක්‍රියාවක් අපිට කරන්නට බෑ. මොකද මේවා උත්සාහයෙන්ම කළ යුතු කායික ක්‍රියා. මේ උත්සාහයක සිදුවන කායික ක්‍රියාවන් නෙවෙයි. එතකොට වාස්තික ක්‍රියාත් කරන්නට සිටිවිලි ටිකක් දෙනවා. මේ කායික ක්‍රියා වාචික ක්‍රියා කියලා එතන කියුවාට එතන තියෙන්නේ අසවශයෙන්ම නාම ධර්මයන්ගේ ක්‍රියාදාමය. මේක ටිකක් ගැඹුරු කාරණාවක්. ඒක තේරුම් ගන්න බලන්න. එතකොට මේ කායික වාචික මානසික ක්‍රියා ගැන ඔක්කොම නාම ධර්ම. මේ නාම ධර්ම මේකක්ම ඇති වෙන්නේ නැති ගියා. මේ නාම ධර්ම නැති වෙලා නැති වෙලා ගියයි කියලා සිහි කරන අවස්ථාවේ තියෙන නාම ධර්ම ඒවත් ඇති වෙලා නැති වෙලා ගියා මේ නැති ගිය නාම ධර්ම දෙක ආපස හැරී බැලුවොත් නේද කිසිවක් ඉතිරෙන්නේ නැහැ. මේ නාම ධර්ම වලින්ම තමයි මම කියලා හිතේ මේ නාම ධර්මම තමයි මම කියලා හිතේ. ඒ කියන්නේ මම කියලා හිතියේ මේ නාම ධර්ම මම කියලා හිතන්නට පුළුවන් වුණේ නාම ධර්ම නිසා ඒ රීතියෙම ඇති වුණේ නාම ධර්ම කාරණෝට. ඒකට මෙතන මම කියන හිතෙවිල්ලක් නාම ධර්ම මගේ කියලා කියන එකක් නාම ධර්ම මේ අපය වෙන සිතන එකක් නාම ධර්ම. මේ නාම ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැති නැති වෙනවා මේ ආකාරයෙන් දිගින් දිගට ඇති වෙමින් නැති වෙමින් යන නාම ධර්ම වල ඒවා නිරුද්ධ වී ගියාට පස්සෙ මම කියලා ගන්නට දෙයක් ඉතිරි වෙනවද කියලා ඒ වෙලාවේ නුවණින් බලන්න ඕන. බලනකොට තමයි තේරෙනවා මේවා ඔක්කොම අනාත්ම ධර්මයේ එකක්වත් නිත්‍ය නිවිය එමන් සාමයේ අනාත්මය කියලා. එතකොට මේ කායික මානසික මානසික ක්‍රියාවන්ගේ අනිත්‍යතාවය දකින්නට පුළුවන් ඒවා නිරුද්ධ වී ආකාරය දකින්නට පුළුවන් ඒ වගේම ඒවා අනාත්මයි කියලා දකින්නට පුළුවන් ඔබට ඕනේ නම් තව එකතු කරන්න පුළුවන් මේ කායික මානසික මානසික ක්‍රියා දුකක් කියලා දානයක් දීමේදී දැන් මේ කටේ සඳහා අවශ්‍ය වස්තු සම්පාදනය කරගන්නවා ඒකට අවශ්‍ය බඩු ආදී ඒ සඳහා ඉතින් කායික දුක් විඳින්න තියෙනවා කඩවල කියන්නේ බඩු ගන්න ඕනේ ඒවා අපතගෙන ඉන්නවා සැපනේ ඒවා දුක් ඒ වගේ ඒවා පිළියෙල කරනකොට දුකක් තමයි තියෙන්නේ එතකොට ඒ දානය අරගෙන ඉන්නකොට දුකක් තමයි තියෙන්නේ සැපක් නෙවෙයි අත්වශයෙන් එතකොට ඒ හා සම්බන්ධ සිටිවිලි පහළ වෙන්නේ නැතුව තිබුණා නම් හිත නිශ්චලව තියෙනවා නම් අපිට සමාධිමත්කම වෙන්නවා නම් අපි විවිධ දේවල් හිතනවට වඩා සමාධිමත්කම උසස් එක අසාන්ත ප්‍රණීත දෙයක්. මේ සිතිවිලි ඇතිවීමක් දෙකක් තමයි. එතකොට වචන පිට කරන්නේ නැතුව ඉන්නවා නම් අපිට ඒක දැනසීමක්. අපි පැය දෙකක් නේද කතා කරලා මේ නෑට තේරෙන්නේ නැති ඒක කොයිතරම් කායික වශයෙන් දෙහිතකට දුකකටපත් වෙනවද කියලා. ශරීරය, ශරීරය, ශරීරයේ තියෙන ශරීර කොටස් නැති වෙනවා. ඒ නැති වෙනවා පමණින් ශරීරයේ තියෙන යම්කිසි ශක්ති ප්‍රමාණයක් නැහැ වෙනවා. ඒක නිසා වෙහෙසකට දුකකටපත් වීමක් මේ වචනකට කරන තියෙන ධර්මය දේශනා කරනකොට ඒක තමයි කියන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් වචන පිටනකර හිත නිසලව, කත නිසලව තියාගෙන ඉන්නත් පුළුවන් නම්, කය නිසලව තියාගෙන ඉන්නත් පුළුවන්. ඒක සම්බන්ධයි. ඒක ප්‍රණීතයි. නමුත් මේ වචන පිට කිරීම දෙකක් කියන සාමාන්‍ය ලෝක සංකල්ප තේරෙන්නේ සත්‍ය නම් වචන පිටක වීමෙන් දුකයි. ඒක නිසා ධානය දීම සම්බන්ධයෙන් පිටකල කායික ක්‍රියා, මානසික ක්‍රියා, මානසික ක්‍රියා සියල්ලම දුකක් කියලා දකින්නට පුළුවන්. ඒකට අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන්, නිරුද්ධ විය දකින්න වශයෙන් දකින්නට පුළුවන්, ඒක දුකක් කියලා දකින්නට පුළුවන්. මේවා මම හෝ මගේ කියලා ගන්න දෙයක් ඉතුරු නොවන ධර්ම අනාත්මයි කියලා පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මේ අවබෝධය ලැබනකොට තනිකරම මෙතන විදර්ශනාමය නුවණවල විදර්ශනාමය සිටින පහළවන. ඒ සිටින නේස වශයෙන් නිවන් ලබා දීමට උපකාර කරනවා. උපකාර වෙනවා. දානමේ දීනේ දාන දෙන්නේ දන් දීමේ කුසල ශක්තිය සංසාරේ දුක සංසාර දුක ඇති කිරීමට හේතුවයි. සංසාරේ සැප ලබා දෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් බණට මේ හාමුදුරුවෝ කියන්නේ. දන් දීලා මෙහෙම දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත් ආදී ලැබේවා ආදී කියන්නේ. ඒවා සෑම එකක්ම එකක්ම මානන් දකින්නේ දෙකක් වශයෙන් මොකද සංසාරේ වැඩි සිටින තරම් දුකක් මේ ලෝකේ නෙමෙයි. එතකොට ඒක නිසා ඒක ඔක්කොම දුක්. සැපක් කියලා හිතන්නේ දුක. එතන තියෙන්නේ මොඩකම. මේ විදිහට කායික වාචික මානසික ක්‍රියාවන් පත්‍යස්ථාකල හැකි ආකාරයක් තියෙනවා. මේක ටිකක් නුවණ මඩ කෙනෙකුට මොනවද කරන්න පුළුවන්. ටිකක් ප්‍රඥාව දියුණු කෙනෙකුට මේ අනිත්‍යතාව වඩා ටිකක් ගැඹුරින් සිහිපත් කිරීමේ හැකියාව තිබෙනවා. දැන් මේ කායික වාචික මානසික ක්‍රියාවීම සාම්‍ය පුණ්‍ය ක්‍රියාව කියලා අපි දැන් කලින් කිව්වේ. දැන් මෙතන පරමාර්ථ වශයෙන් සිදු වූ ක්‍රියාදාමය මොකක්ද කියලා බලන්නට පුළුවන්. දානයක් දෙන විට මා කාලින් කියලා චේතනාවයි ප්‍රධාන වශයෙන් ප්‍රමුඛ වූ කියන චේතනාව සම්බන්ධ වූ ඒහා සංකල්පයේ කියන පැතිරි ධර්ම රාශියක් ඇති නැති නැති නැති ගියා. කායික වාචික මානසික කරනකොට නම් දැන් නැති බව ප්‍රකාශ කරනවා. මෙතන කියන්නම ඒ චේතනාව සංකල්පයේ දෙම පැතිරි ධම්ම සිටිවිලි ධම්ම ඔක්කොම සංස්කාර ස්කන්ධයේ ඇති නැති නැති නැති යාම. මේ අසවල් දේ මේ අසවල් සුවන මේ අසවල් රස මේ අසවල් දෙලවලු අසවල් පරිත්‍යාග විවිධ සිටිවිලි අපි හිතනවා. ඒ කන්න මේක මේ ගුණ තියෙනවා මේ අගුණ තියෙනවා මේක මේ හඳුරුන් අගුණයි මේ ඇයට ගුණයි ආදී විවිධ සිටීර ඕන එකක් හිතන්නට පුළුවන් මේ විදිහට මේක පිළිවෙල කරනවා ඕනේ මේ විදිහට පිළිවෙල කරන එක මුසුදුසේ ආදී විවිධ සිටීර ඔක්කොම සංඛාර ස්කන්ධයටයි ගන්න. එතකොට දානේ දීම සම්බන්ධයෙන් සංස්කාර ස්කන්ධයක් ඇති ඇති නැති නැති යෑමක් සිදු වෙනවා. ඊළඟට මේ දානේ දීමේදී අපි විවිධ දේවල් හඳුනාගන්නවා. ඒ දාන වස්තුන් හඳගන්න මේ අසවල් වලවලු අසවල් පළතුරු ආදී වශයෙන් විවිධාකාරණයට හඳුනා ගන්න. ඒ දාන දීම සම්බන්ධයෙන් අපි යම් කිසි කෙනෙක් යම් කිසි වචන පිට කරනවා නම් අපි යම් කිසි දෙයක් අහනවා නම් ඒ සම්බන්ධයෙන් ඒවත් අපි හඳුනා ගන්නවා. ඊළඟට ඒ දාන දීම සම්බන්ධයෙන් ඒවා අපි දිවේනම ගාලා රසයෙන් බැලුවොත් එහෙම ඒවා තියෙන රස හඳුනා ගන්න. ඒකට අපි සුවඳ හඳුනා ගන්න. විවිධ ආකාරයෙන් මේ දානමය පුණ්‍ය ක්‍රියාව සම්බන්ධ හඳුනා ගැනීම ප්‍රාර්ථයක් ඇති වෙති නැති නැති යන. ඒකට දාන දන් දීම කියන්නේ අර සංඥා ස්කන්ධේ ඇති වෙමින් නැති වෙමින් යාම. ඒකත් Tamanට තේරෙන්න ඕනේ. මේවා කියන එක සිහිපත් කිරීම නෙවෙයි අවශ්‍ය වන්නේ. මේ කියන කර්ම මට කියන්න සිහිපත් කිරීම නෙවෙයි අවශ්‍ය වන්නේ. මේකයි මේ අවස්ථාවේදී සිදුවේ කියලා තමන්ම අවබෝධ වෙලා තමන්ටම දෙනියමයි ඉතාමත්ම අවශ්‍යයි. අත්‍යවශ්‍ය එකයි. එතකොට දානීය දීම සම්බන්ධයෙන් විවිධ වේදනා පහළ වෙනවා. බොහෝ විට උපේක්ෂා වේදනා ඇති වෙනවා. සමහර විට දුක් වේදනාත් පහළ වෙනවා. ඒ කියන්නේ මම කලින් කිව්වා දානීය පුණ්‍ය ක්‍රියාව දුකක් කියලා දකින්නේ. ඒ දුකක් වශයෙන් දකින්නේ ඇත්ත වශයෙන්ම දුක් වේදනා ලබා දෙන නිසා වෙනවා. කඩේට ගිහලා බඩුවක් ගන්න ගිහලා ඉඳගෙන ඉන්නවා, බඩුව අරගෙන ඉන්නවා. මෙතනට කායික දුක් සමානට දැනෙනවා. සමානට මානසික දුකුත් වෙනින්නට වෙනවා. මේ බඩු මිල වැඩි නැත්නම් එතනට වෙන වචන වල යම් කිසි සමානයේ විතර වෙන දෙයක්, තමන්ම කැමති දෙයක් සිදු වුණා නම් ආදී විවිධ ආකාරයෙන් දුක් වේදනා ගෙනදෙනවා. එතකොට ඒ වගේම මදහස් දුක් වේදනාවට අමතරව සෝමනස් වේදනාවක් වත්ගෙන දෙන්න පුළුවන්. අපි ඒ ගැන නිවැරදි ආකාරයෙන් හිතනවා නම් මම මේ කරන්නේ සස්ෘතව කම්ය මේකෙන් මට මෙලොව පරිලෝක අවශ්‍ය වෙනවා නිවනස ලබා ගැනීමට හේතු වෙනවා. මේක කියන්නේ එම සෝමනස් සහගත දෙයකින් කුසලයක් කරනවා නම් ඒ සෝමනස් වේදනාවත් ඇති වෙන කුසලයක් කරන්නට පුළුවන්. සතුට සමලත සොම්නක් සිටගෙන ඒ වගේම සෙක්ස් සිටගෙන කරන්නට පුළුවන්. එතකොට කුසලයක් කරන විට දුක් වේදනාවක් ඇති වෙන විදිහට ත්‍රිවිධාකාර වේදනාවන් වශයෙන් කවරක් හෝ ඇති වෙන්නට පුළුවන්. මේ වේදනා ඇති වී ඇති නැති නැති යාමක් සිදුවන මේ කුසල කර්මය කරන්නට පටන් ගත්තේ මොහොතේකද කරලා අවසන් වන තේරි. එතකොට එතන තියෙන්නේ වේදනා ස්කන්ධයේ ඇතිවෙනින් නැතිවෙනින් යාමක්. දැන් මේ කුසල කර්මය සම්බන්ධයෙන් විවිධ විඥාන ඇති ගැටීම කියනවා. ඇහැට දෙන දාන වස්තුන් පිළිබඳ ඇහැට රූප දාන වස්තුන් දැක්කාට පසු දැක්කාට පසු සක් විඥාන ඇති ගැටීම කියනවා. එතකොට ඒ හා සම්බන්ධ වචන පිටකම ඒවා ඇහෙනකොට තමන් කියන දෙයක් හෝ අන් අය කියන දෙයක් ඇහෙනකොට සෝත විඥානය තියෙනවා. ඒ දහන වස්තුන් වල ගන්ධ සුවඳ ආදී දැනෙනකොට දහන විඥාන ආදී තියෙනවා නැතිව. ඒ වාගේ රස බලනවා ලුණුවෙන් බුල්ලෙන් බලක දිව්වා විඥාන ඇති වෙයි කියන්නේ. ඒවා කයින් නිස්පස්ස වෙනකොට කාය විඥානය තියෙනවා කියන්නේ. ඒවා සම්බන්ධ විවිධ සිතිවිලි ඇතිවෙනකොට මනෝ විඥාන පැතිමින් පැතිමින් නැතිමින් යනවා. මේ සෑම එකකම එතනම එතනම නිරුද්ධ වෙනවා. අනික වශයෙන් අනිත්‍යයට යනවා සංකතිය වශයෙන් අනිත්‍යයට අනේක නිරුද්ධ විඥානයක දකින්නට ඕන. එතකොට මෙතන විඥානස්කන්ධයේ ඇතිවීමෙන් පැවතීමෙන් නැතිවීමෙන් යාම සිදුවේ. දැන් මේ කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් යාම මේ දානමය පුණ්‍ය ක්‍රියාව කරනක් කරන්නට පටන් ගන්න මොහොතේ සිට කරලා නිම වෙනකම්ම සිදුවේ. සත්‍ය වශයෙන් සිදුවන්නේ ඒකයි. එතකොට මේ නාම ධර්මයන්ට අනුකූල වන ආකාරයෙන් රූපස්කන්ධයක් ඇති වෙනවා. මොකද අපේ සිතට අනුව රූප කලාප ඇති වෙනවා. සිතට අනුව රූප කලාප නැති වෙනවා. සිත ඇති වෙනකොට රූප ඇති වෙනවා. රූප ඇති වෙනවා. සිත නැති වෙනවා. සිත දුක් රූප නැති වෙනවා. දැන් රූපස්කන්ධය ඇති ඇති නැති නැති යනවා ධාර්මයේ සිතිවිලට අනුකූල. ඒ සිතිවිලට අනුකූල නූවත් තියෙන රූපෙල ස්වરૂපේ නිරන්තරයෙන් නැති ඇති නැති නැති යනවා. ඒ කාලේ අපේ සිතිවිලි හිතන්නේ නැතුව ඉච්ඡත් දොර කියලා දානවා. ඒ නිසා මෙතෙන්දී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ ඇති වෙමින් නැති වෙමින් නැවත ඇති වෙමින් නැති නැවත නැති වෙමින් දිගින් දිගට ක්‍රියාත්මක වූ ක්‍රියාදාමයක් හැර දානමය පුණ්‍ය ක්‍රියාව කියලා සත්‍ය දෙයක් නෑ එතකොට මේ දානමය පුණ්‍ය ක්‍රියාව මම කළා කියලා අපි හිතනවනේ යම් කෙනෙක් හිතනවා මේ පංචස්කන්ධ ධර්ම වලට මම කියන සංඥාව ආරෝපණය කරගෙනයි මේ කතා කරන්නේ. එතකොට මේ සංඥා මම කියන හැඟීමක් සිටින්නත් ඒක සංස්කාර ධර්මයට ඇත් එකක් වෙන්න පුළුවන් නැත්නම් සංඥා සංවේදනා ධර්මයක් වන්නත් පුළුවන්. එතකොට මෙතන මොන කුසල කර්මය කළා කියනවනම් එතන තියෙනවා මුලාව. අවිද්‍යාවක් කියනවා. මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යන. ලෝක සත්‍යයට සාමාන්‍යයෙන් තේරුම් ගන්නට බැහැ මේක. ඒක නිසා මම කුසල කර්මය කළා කියලා කුසල කර්මයක් උපාදාන කරනවා. ඒ කුසල කර්මය කරන සමාගයේ පංචස්කන්ධ ලෝකයක් උපාදාන කරනවා. මම මේ මගේ ආදී වශයෙන්. ඒ ඔක්කොම අවිද්‍යාව පාද කියලා සිදුවන ප්‍රියාදානයි. එතකොට මේ අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන නිසා මේ ආකාරයෙන් මම මගේ කියලා ග්‍රහණය කිරීමත් සිදුවන්නේ. නැත්නම් මේ කුසල කර්මය මම කළා මගේ කුසල කර්මය කියලා ආදී වශයෙන් මේ ගැන සිතේදී ඇති කරන්නේ. සත්‍ය වශයෙන්ම මෙතන සිදුවන ක්‍රියාදාමයේ හරියට ඒකට දකින්න නැහැ. දැන් මේ සත්‍ය වශයෙන් මේ ක්‍රියාදාමයේ සිදුවේ මෙහෙමයි කියලා දකිනවා. මේ පංචස්කන්ධ ධම්මය ලෙසින් නැතුණා, මෙලෙසින් නැතුණා මේවා දෙකින් එකට ඇති ඇති නැති නැති කිය. මේ පංචස්කන්ධ ධර්ම පිළිබඳ අපි කවර ආකාරයෙන් සිටිවිලි සිටුවා. ඒක මමය, මගේ නෙවෙයි, නැත්නම් මේවා මගේ ආත්මය, මගේ ආත්මයක් නෙවෙයි ආදී කොයි ආකාරයෙන් සිටිවිලි සිටුවා. පංචස්කන්ධ පංචස්කන්ධ ධර්ම පාඩිය ඔහේ පැත්තක ඇති ඇති නැති නැති. අර ඒ විදිහට හිතන සිතිවිලි ඔය ඇති වෙමින් නැති වෙමින් යනවා. මේ தත්ත්වය හරියට අවබෝධ වෙනකොට මම මෙතෙක් කල මේ කුසල කර්ම උපාදාන කරේ කොච්චර මෝඩකම කොහොම මෝඩකමක් නිසාද නැත්නම් මේ කුසල කර්ම මම කළා කියලා හිතේ කොයිසා මෝඩකමක් නිසාද මෙතන මේ මගේ සිත තුළ මෙහෙම අවිද්‍යාවක් තිබුණා නේද කියලා ඒ අවිද්‍යාව දස්සමේ වන්නටත් පුළුවන්. Tamanට පෙන්වන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාව සමාධිය දිනු කෙනෙකුට පමණයි. නැත්නම් සිත තුළ ප්‍රයන්න කෝ අවිද්‍යාවක් දකින්නට බැහැ. එතකොට මෙතන අවිද්‍යාව පාදක වෙලයි මේ කර්ම සංස්කාර රැස් කරන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර වෙනවා. අවිද්‍යාවත් සංස්කාර සංදේයත් ධර්මයි. එතකොට වේදෝකක් සංදේය සංස්කාරය වේදනාව සංස්කාර ගැන හේතුන් හටගත්තිය. වේදනා සංදේය හේතුන් වීමටගත් සංස්කාරය සංඥාව පෙළසින්ම හේතු නිසා හටගත්තු සංස්කාර ධර්මය සංස්කාර කියන්නේ හේතුන් නිසා හටගත් සංස්කාරයක්. විඥානය කියන්නේ හේතුන් නිසා හටගත් සංස්කාරයක්. සංස්කාරය ඇති ඇති නැති නැති යන එකයි. දාන වස්තුව කියලා අපි ගත් ඒකේ තියෙන රූපල සුදු ආදී ඔක්කොම දේවල්. මේවත් රූප රූපස්කන්ධයට සංස්කාර වල හේතුන් නිසා ඒවා හටගත්තා. එක එළවලුවක් තමයි ඒක කලතුරක් හරි ගත්තොත් ඒක අපේ අතට එනකම් නැති වෙන හේතු කොට බැලුවොත් එහෙම ඔයාලට ඒක නුවණින් දැක්කොත් හිතන්නත් පුළුවන් වෙයි ගණන් කරන්නට බැරි තරම් හේතු ගොඩක් එතන තියෙනවා. ගණනය කරන්නට බැරි තරම් ගොඩක්. ඒ කියන්නේ එහෙම දැක්කොත් එහෙම මුළු විශ්වයම එකම තැනකට එකට සම්බන්ධ වෙලා තියෙනවා. අපි තමයි අපල් ගෙඩියක් කියලා. අපල් ගහ හදන්න පටන් ගත්ත තැන සිට ඒකද පොහොර හදන අය වගේ දිකඩන අය මේ මේ නල් වලින් ප්‍රවාහණය කරනවා නැව හදන අය ඒවා බින්නන අය ඒ විදිහට බලාන බලාන ගියාම අපේ අතට ඒක එනකොට කොයි තරම්නම් ක්‍රියා සමූහයක එකතුවක්ද මේ තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕන. අපගේදී හැදෙන්නේ නිකන් නෙවෙයි අම්නම් හේතුන් නිසා පොළොව, පාසන් වතුර, ආලෝකය ආදී විවිධ හේතුන් දෙනවා. මේ ඔක්කොම සංස්කාර කියන්නේ ඒක හේතුන් නිසා හටගත් ධර්මතාවය. මේ හේතුන් නිසා හටගත් සංස්කාර ගොඩක් තමයි අපි දාන වස්තුව කියලා ගත්තේ. එතකොට සංස්කාර ගොඩවල් අල්ලගෙන සංස්කාර බබවල්ම පැවතීම් දැවතී ගියා. අන්න සිදුවන ක්‍රියාදාම. මානයක් දුන්නායි කවර කුසලයක් කළා හරි උත්තරයි. මම දැනේ ඉතාම උසස් වශයෙන් සැලකෙන අපි විදෝන ධාතුන් වහන්සේ කෙනෙකුට දන්ත ධාතුන් වහන්සේට වන්දනා කරන්න යනවා නැත්නම් වේමුත හොඳයි යෙලම් මේ කියන්නේ බුද්ධ ඥානන් වහන්සේ බුදු විචාරයෙන් ගිහිල්ලා වන්දනා ඕ කොයි දෙයක් කළා කොයි තරම් උසස් සම්බන්ධයෙන් තිබු කළා සිදුවන ක්‍රියාදාමයේ කර්මාස්තමයේ ක්‍රියාවලිය ඕකයි. ඕවා හරියට දන්න කෙනෙක් තමයි කිසිම කුසල කර්මයක් උපාදාන කරන්නේ නැහැ. මොකද ඒක හත්ෙච්ච කෙනෙක් කුසල කර්මයක් කරන්නේ තියෙන්නේ ඒක තරහ හේතුවකුත් ඕකයි. ඒක දුක්ඛ සමුදය සත්‍යයක් කියලා දන්නවා. එතන කුසල කර්ම කරන කෙනෙක් ඇත්තේ නැති බව දන්නවා. සංස්කාර ධර්ම ඇති ඇති නැති නැති යනවා කියලා දන්නවා. ඒ නිසා සංස්කාර උපාදාන කරන්නේ සංස්කාර වල ඇති ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඒක පාඩියවත් තිබෙන ඉච්චරයි. සිතින් ඇතිවෙන ගැට ගැසීමක් නෑ. ඉතින් කුසල කම්ම කුසල කම්ම රැස්වීමක් නෑ. පුනත් භවයේ කොහොමද ඒක නිසා කම්ම තුලින් සිදුවන්නේ. මේ අනිත් අයට එහෙම නෙවෙයි ඒක සිදුවෙන්නේ. මේක දැන් දකිනවා කුසල කම්ම කුසල කම්මේ කියන්නේ දැන් මෙතන සනිකරම සංස්කාර ගොඩවල් ඇති ඇති නැති නැති මේ සංස්කාර ඇති වුණා මද වේලාවයි පවතින්නේ එක්ෂණයකින් නිරුද්ධ වෙයි කියන්නේ. නැවත ඒ සංස්කාරමය තියෙනවා මඳ වේලාවක් පැවතෙනවා නැවත නිරුද්ධ වී යනවා. මෙන්න මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවයක් දකින්න. ඒවා දැන් සිහි කරනවා මේ යම් අවස්ථාවේ දැන් මේ පත්‍යේසා. මෙතන මොකද්ද මේ සිදුවන්නේ? මේ පත්‍යේසා කියන්නේ තමන්ද මමද මේ නුවණින් දීපස් කරන්න කියලා බලනකොට තමන්ට තේරෙනවා මෙතනක් තියෙන්නේ මේ පංචස්කන්ධ ධර්ම ගොඩක් ඇති වෙන්නේ නැති නියමයක්. මේක හරියට දකිනවන සමහරට ඔය ක්‍රියාදාමයේ නැති ඒ වදාගෙනුත් නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කිරීමට තමයි ප්‍රමාණවත් වන ආකාරයේ සති සමාධි ප්‍රඥාවේ ධර්මයන් කෙනෙකුගේ සිදු කළ දිනුනලා තියෙනවා. ඊළිවල ප්‍රාර්ථනාවන් කෙනෙකුගේ සිදු කළ නැත්නම් ඕකම නැති නිවන් අවබෝධ කරගන්න. එතකොට තමයි තේරෙන්න ඕනේ මෙතන කණිකරම සංස්කාර වල ඔය තියෙනවා නැතිනවා ඉතින් මම කියලා හිතන එකක් සංස්කාරයක්, මගේ කියලා හිතන එකක් සංස්කාරයක්. මේ සංස්කාර ගොඩවල් නැතිලා නැතිලා යනවා කියන එකක් සංස්කාරයක්. ඒකකොට ඒ මොනවද මෙතන තියෙන්නේ කිසිම කාර්යයක් නැහැ. කිසිම කාර්යයක් වශයෙන් වටිනා දෙයක් වශයෙන් අබේ මේ අගේ කරන්නට කිසිම දෙයක් නැතන නැහැ. නිකම් සෙක්සෝ ධර්ම අසාරෝ ධර්ම කියලා දකින්නට පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා අර අසාරේ සාර මතිනෝ සාරේ සාසාර දක්ෂිනෝ තේසාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා කියලා ප්‍රාර්ථනාක අසාර දේවල් සාර වශයෙන් දකින්න ලෝක සත්‍ය අසාරේ සාර මතිනෝ කියන්නේ ඉතින් මේකත් අසාර දෙයක් මේක ගැඹුරු අසාර දෙයක් නේ බුදුහාමුදුරුවෝ ඉදාසයෙන් සාමාන්‍යයෙන් අදහස් කළේ වුණ අසාර කතානේ එතකොට මේ විදිහට මේ දානමය පුණ්‍ය ක්‍රියාව කරන විට පංචස්කන්ධ ධර්මයන්ගේවත් සංස්කාර ධර්ම ඇති වුණාට ඇතුණා නැති වුණා කියලා ඒ රැදී අනිත්‍ය වාගේ නිරෝධය ඒ වාගේ අනාත්ම ස්වરૂපය ආදී අවබෝධ කරගන්න පුළුවන් පස්සේ වලින් ඒක දකින්නට පුළුවන්. නැවතත් මේ ඇයිද කියනවා මේවා මතක් කරන්නට පුළුවන් කටේ සිහිපත් කළා කල්පනා කරන්න පුළුවන් එක නෙවෙයි අවශ්‍ය මෙතන සිදුවුනේ මේ ධර්මයේ පමණයි කියලා Tamanටම අවබෝධ වී පෙනියම ගැටයක්. එතන මේ සංස්කාර ධර්මමයි පංචස්කන්ධ ධර්මමයි ඇතිවී නැතිවී ගියේ කියන එක Tamanට අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂම්බනේ තේරියන්නට ඕනේ. නැත්නම් මේ කර්ම කියවලා නැතිවපුවාටත් නිවන් යන්නට පුළුවන් වෙන්න ඕනේ. පොත්පත් වලින් කරුණු දැනගත්තාට. ඒව කිනි පමණ නිවන් යන්නට බැහැ වෙලා තියෙන්නේ අවබෝධය ඇති ඇතිලා නැති නිසා. එනිසා මේ අය මේක අවබෝධ කරගන්නට බලන්න. තවත් පුළුවන් මේ කුසල කර්ම හේතුඵල ක්‍රියාදාම වශයෙන් දකින්න. චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දකින්න. ධාතු වශයෙන් දකින්න මේ දාකාරයෙන්. එයා මේ ධාතු වශයෙන් දකින්න කියන්නේ ධනන වස්තුන් ගත්තොත් එහෙනම් ඔක්කොම එතන තියෙන කටේ දහතු ආපෝතේජෝ වායුයෙන් සෙසු දහතු කොටස් කියන එක ගැන මේක කිසිම දැන් විවාදයක් ඇති කරගන්න දෙයක් නෑ මේ මේවා හිතට මෙහෙ දන්නේ බත් ඇටයක් ගත්තොත් එහෙම උදාහරණයක් ගන්න අපි බත් ඇටේ කියලා කියනවා. ඒක තමයි හිතේ තියෙන සංඥානේ බත් ඇටය නැගිලි කියලා පොඩි කරනවා කියලා හිතන්නේ මේකේ මේ පිටිවා වෙනකම්. ඒකට බත් ඇටේ නොපෙන්නේ. අර ඝන සංඥාවෙන් ගැලලා තියෙන නිසා බත් ඇටයක් වශයෙන් දැක්සනවා. ඉතින් ඕකේ වතුර ගැටියක් හේම තියෙන නිසා තමයි මේ ලොකුවට පිළිලා වගේ තියෙන්නේ. වතුර ගැටි එන්නේ අඩු වෙනකොට අඩු වෙනවා ඉතින් හරියට වගේ වේලියේ කියනවා බත් එක ටික කාලයක් යනකොට වේලිය ටික වෙලාවක් යනකොට වේලිය කියලා යන්නේ ඒකයි ඒකේ වතුර ගතියක් තියෙනවා. ඒකේ රස්නයක් හරි සීතලක් හරි දෙනවා. ඒ විදිහට ඒක අර පිඹුන ස්වරූපයේ පුළුවන් ගතියක් තියෙනවා වායු ගතියක් තියෙනවා. ඊළඟට ඒක අර අපේ ගෑවිලා පිටි වගේ වේවිලා පොළොවට ප්‍රශ්න ගතියක් තියෙනවා. ඉතින් බත්ටේ කියන එක තනිකරම පටවි ගොඩක් ආපෝ ගොඩක් තේලු ගොඩක් වායු ගොඩක්. මහා ලොකුවට පේනවා. දැන් අපිට ලොකු අතල් කලක් තමයි කටේ දාලා කපනවා කියලා හිතන්නේ. මේ ගෙදර ගියාට පස්සේ ඒ ක්‍රියාත්මක කරලා බලන්න. ඒක ඉස්මටි වේදනක් ගෙනෙන්නේ රොග්ග ගෙනින් නැතුව. ඔක අපල කැලක් අපල අපල බලන්න. අපල බැලුවට පස්සේ අපල කැල හපන්න ඉස්සෙල්ලා කොච්චර ලොකුවට තිබුණාද? අපල ඉවරන රොඩ්ඩ අපල රොඩ්ඩ උනාට පස්සේ කොයිතරම් කුඩා කොටසක්ද තියෙන්නේ කියලා බලන්න. ඒ කුඩා කොටස තමයි පටවි දාන්නේ. මේ පටවි දෙකවද්දාට පස්සේ තියෙනවා. මම කියන්නේ පටවි දහතේ තමයි ඒ ඉතුරුනේ. කොච්චර පොඩි පටවි කොටසක්ද ඒ අපල කැලේ තුන තිබුණේ? වතුර ගොඩක් දීලා දෙනවා. නමුත් අපිට ඒක පේන්නේ නැහැ කියලියට. ඒ වතුරට ගියාට පස්සේ ඒ ඉතුරු මේක සීතල තියෙනවා, පිළිඳිලා තියෙනවා ඒවා දකින්නට පුළුවන්. මේ විදිහට මේ දාන වස්තු සියල්ලම බටරේ ආපෝ තේජෝ වායු. දැන් බෝධියකට ගිහිල්ලා බෝධි පූජාවට එතන තියෙන ඔක්කොම බටරේ ආපෝ තේජෝ වායු. බුද්ධ ප්‍රතිමාවක් කියමුකෝ. බටරේ ආපෝ තේජෝ වායු. ධාතුන් වහන්සේ නමක් කියන දන්ත ධාතුන් වහන්සේ කියනම වාගේ එකක් උත්තම අපි මේ ධාතුන් වහන්සේලා නිරාවක් කරනවා නෙවෙයි සත්‍ය ඒකයි. එතන තියෙන ධාතු කියන වචනේ ධර්මයේ සත්‍යපද නොවන අර්ථේ අපි එතන දඬු ධාතුන් වහන්සේ කියන්නේ ගෞරවාර්ථය. අපි දැන් මේ කතා කරන්නේ අර පඨවි ආපෝ තේජෝ ධාතු කියනවා අදහස. එතන තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ ආරද වෙන දෙයක් නෙමෙයි. එතකොට ඕනෑම කුසල කර්මයක් කිරීමට යම් කිසි දෙයක් වගේ පාදක කරගත්තනම් යම් කිසි රූප කොටසක් ඒ රූප වල තියෙන්නේ ධාතුයේ කියලා මූල ධාතු අතරේ කියලා දකින්නට පුළුවන් වෙන්නට ඕන. දැන් මේ තමන්ගේ ශරීරය මේ කුසල කර්මය කරන තමන්ගේ ශරීරය. ශරීරයේ දැස බැලුවහම තමන්ටම පේනවා මේ පඨවි ගොඩක් ආභෝ ගොඩක් තේජෝ ගොඩක් වායෝ ගොඩක් ඕනෑම එකකට දාන්න පුළුවන් ආකාශ ධාතුවකුත් තියෙනවා. ඒ විඥාන ධාතුවකුත් තියෙනවා. මෙතන විඥාන කියන්නේ විඥාන ඛණ්ඩයටම පමණක් නෙවෙයි වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරට. කියන්නේ ධාතු කතාවේදී ධාතු හයක්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන එක ඔක්කොම රූපස්කන්ධය. ඒකට එතන විඥානය කියන්නේ විඥානස්කන්ධය පමණක් නෙවෙයි වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරයි. එතකොට මේක අවබෝධ කරගන්න තේරුම් ගන්න. එතකොට Taman ගන්නේ ශරීරයේ දැක බලුවාම තේරෙන්නට ඕනේ. මේ පටේ ගොඩක් ආපෝ ගොඩක් තේජෝ ගොඩක් වායෝ ගොඩක් ඕනේ නම් තව එකතු කරගන්න ආකාශ ධාතු ගොඩක්. දැන් විඥාන ධාතු මාත්‍යයක් පවතින. මෙන්න කියන්නේ. තමන්ගේ භාර්යාව කිව්වත් දරුවෝ කිව්වත් දානයට සම්බන්ධ වෙච්ච වෙන කවුරුත් ගත්තත් එච්චරයි. දැන් මේ දානේ පූජා කරනවා කාට හරි ගිහින් මොකාට දුන්නත් ඒ ධාතු ගොඩක් විතරයි බුදුහාමුදුරන්ට පූජා කළොත් ධාතු හයක් විතරයි බුදුරජාණන් වහන්සේගේ ශරීරය කියන්නේ ධාතු හයක් පතේ බුදු කෙනෙකුට දුන්නත් එච්චරයි ධාතු කෙනෙකුට දුන්නත් එකයි ත්‍රිවිධ දුන්නත් ධාතු ගොඩක් අපේ තම භූතේ දෙවියෙක් වගේ කෙනෙකුට අමනුෂ්‍යෙක් වගේ කෙනෙකුට දෙන්න අපි එයාට පෙනෙන්නේ නැතුණාට එතනක් රූප ධාතුව තියෙනවා අපේ ඇහැට දස්සනේ වන්නට තරම් අපේ ඇහැ සිවුන්නේ ඒ සියුම් රූප කලාප තියෙනවා. රූප කොටස් තියෙනවා. අනිත් වේදනා සංඥා සංකාර විඥානක් තියෙනවා. ධාතු ගොඩක් එතන තියෙනවා. මේ විදිහට දානමය වස්තුව පුණ්‍ය ක්‍රියාවට සම්බන්ධව යම්තා රූප ධර්ම කියනවා ඔක්කොම ධාතු ගොඩක් ඒ රූප ධාතු. මේ දානමය හෝ වෙනස් පුණ්‍ය කම්මයක් කරන මම කියලා හිතන්නේ මෙතන තනිකරම ධාතු හයක්. ඒ පුණ්‍ය ක්‍රියාවට බඳුන් වෙන කෙනෙක් සිටිනවනම් ඒ කියන්නේ පුණ්‍ය ක්‍රියාව අපෙන් දානයක් දැක්කත් ඒ දානය පූජා කරන කෙනා දානය දානය ගන්නට දැනත්තා. ඒ සංගතේ කරේ ඉංගන්නේ කරේ මනුෂ්‍යයෙක් කරේ කවුරුත් කරේ. ඒ ධාතුවල. මේ ධාතුවේ ස්වરૂපයට හැබැයි අවබෝධ වෙනකොට මෙතන ධාතු ටිකක්ම ඇති වෙනවා ධාතු ටිකක්ම නැති වෙනවා. ඒ කියන්නේ බඩ යාපතේ දුවාය ආකාශයෙන් යන කෙනා. ඒවා අනිත්‍යයි කියලා දකින්න ඕනවා. මේ ධාතු තියෙන එකම දුකක් කියලා දකින්නට ඕන. මේවා මම මගේ කියලා ගත්තනම් ඒකත් ධාතුවක් කියලා දකින්න. ඒක විඥාන ධාතුවේ කොටසක් නෙවෙයි කියන්නේ. මේ ධාතු ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා හිතේ ධාතුව විඥාන ධාතුව. එතකොට මෙතන මොනවද සාරවත්යක් වශයෙන් තියෙන්නේ? ධාතු මාත්‍රයක් කීය කී නැති නැති යන එක. මේවා නොදන්නා මිනිස් ලෝක සත්‍යව මේවා උපාදාන කරනවා මනෝලයේ කියලා හිතනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නයි කියලා අදහස් කරනවා මේක ජීවියක් කියලා හිතනවා උසස් පහත් ආදී වශයෙන් සංකල්පන ඇති කරනවා විවිධ ආකාරයෙන් දෘෂ්ටි ජාලයක පැහැදෙනවා කියන්නේ ඒ ඔක්කොම සත්‍යය දෙකින්නේ ඒකයි මම මේ දෘෂ්ටි ජාලයක් ඔක්කොම වැරදි සත්‍යය තමයි මේ ඔක්කොම ධාතු වශයෙන් ධාතු වශයෙන් මොකක්ද නැහැ කියන්නේ ඒක නිසා ඒ විදිහට අවබෝධ කරගන්නට එතන සම්මතුල පහළවන්නේ විදර්ශනාමය සිටිවිලි ධර්ම පරම්පරාව. මේවා ඒ සම්මත වශයෙන්ම නිවන් ලබා දීමට හේතු වෙන ඕනෑම කුසලයක් කරලා නිවන් ලබන්නට ප්‍රාර්ථනාකාරී නිවන් ලැබෙන්නේ නිවන් ලැබෙන්නට නම් විදර්ශනාමය විදර්ශනා භාවනාව දියුණු වී යෑමයි. සතිය සමාධිය ප්‍රඥාව අනිවාර්යයෙන්ම වැඩි යුතුයි. බුදුහාමුදුරන්ට මල් පූජා කළාට නැත්නම් දාන පූජා කළාට ඔය නැත්නම් මල් දානක් හරි ලක්ෂයක් හරි පූජා කළාට එහෙම ඒවා විදර්ශනාවට නැගියේ නැත්නම් ඒ කුසල් තුනේ නිවන් ලැබෙනවා කියලා කවදාවත් හිතන්නට බෑ. නිසා මේ ආකාරයෙන් මේවා ධාතෝ වශයෙන් දකින්නට පුළුවන් වන්නේ ඉතින් මේක දිගින් දිගට කියනවා නම් පැය 3-4ක දේශනාවකට වැඩි දීර්ඝ දේශනාවක් වෙනවා. මේ ඔක්කොම කර්ම කියන්නේ කියන්නේ අපේ අන්තර එක කර්ම සම්මන්ත්‍රණය කරන හේතු ඵල වශයෙන් දකිනවා. නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් දකිනවා. මේ හේතු ඵල කියන්නේ දෙවිලා එන. අපි චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දකිනවා පාරම්පරික. චතුරාර්ය සත්‍ය කියන එක මේ දන්නවා දුක්ඛ සත්‍ය, සම්බේ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට මේවා කායික වාචික මානසික ක්‍රියා වශයෙන් කලින් විමර්ශනය කරලා බලන්නට කියවා ඒ කායික වාචික මානසික ක්‍රියා කොහොම දුක්ඛ සත්‍ය බව දකින්නට කියවා රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් මේ ත්‍රිපුණ්‍ය ක්‍රියාව දකින්නේ දෙකියට බව කලින් මත ප්‍රකාශ කළා සංකප්පංගය. එතන තියෙන්නේ සංකප්පේන සංකපාදානස්කන්ධා දුක්ඛාදීනක අවබෝධ වීසේ දුක කියන්නේ කෙටියෙන් ප්‍රකාශ කරනවා නම් සංකප්ප සංඥාන්නේ ප්‍රයත්න. මෙතන ධාතුමයක් වශයෙන් බලන්නට කියලා අවසාන වශයෙන් කියනවා. ධාතු කියන්නේ ධාතුන්ගේ ප්‍රවස්න කියන්නේ දෙස්ස සත්‍යයේ ප්‍රවස්න. පොඩේතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයේ ධාතුයක් වශයෙන් බැලි. එතකොට මේක තමයි දුක්ඛ සත්‍යය කියලා දකින්නේ. තමන්ගේ ශරීරය බැලුවොත් කය සාපිත දෙකම ගත්තොත් ඒක තමයි දුක්ඛ සත්‍යය. එතකොට ඒ දානයට සම්බන්ධ වෙච්ච අනිත් සංකේතවල දැක්කොත් එහෙම ඔක්කොම නාම රූප ධර්ම ඔක්කොම දුක්ඛ සත්‍ය. ඒ දානය දෙන මේ පිළිගන්න කෙනෙක් ඉන්නවා. ඒ පිළිගන්නා අයගේ පංචස්කන්ධ ධර්ම නාම රූප ධර්මත් ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය. වෙන මොකක්ද? බුදුහාමුදුරන්ගේ ජීවමාන ඥානය කියලා පූජා කරනවා කියලා කියන්නේ. බුදුහාමුදුරන්ගේ ශරීරය බුදුරජාණන් වහන්සේගේ නාසිතේ සැලන්නේ ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය. වෙන මොකක්ද? මේ දකින්නට අපි දීවියතන බුදුහාමුදුරු කෙරේ අංග ශ්‍රද්ධාවෙන් ඉස්මුදනයක් දෙක කියලා වඳින කතාවක් නෙවෙයි අපි මේ කතා කරන්නේ නිවන් යාමට සත්‍ය සත්‍ය වශයෙන් යථාර්ථයේ දකින ආකාරය. ඒක නිසා මේ අංග ශ්‍රද්ධාවට තියෙන මේ වරතුන දෙන්නට පුළුවන් දෙකේක සත්‍යයක. එතකොට මේවා තනිකරම දුක්ඛ සත්‍යයක් මේ තියෙන්නේ කියලා Tamanට තේරෙන්න ඕනේ. හැමතැනම බැලූ බැලූ තැන දකින දකින තැන දුක්ඛ සත්‍යයක් विद्यमान වෙන්නේ. දැන් අපි කියනවා පුතර කර්ම නිසා නැවත නැවත උපදවනවා කියලා. උපදීම දෙන දෙනවා කියලා. ඉපදුනාට පස්සේ ඉතින් ජාති එනකොටම ජරාවත් අරගෙන ව්‍යාධිත් අරගෙන වෙනස් ඔක්කොම දුක්. දුක් ඔක්කොම අතින් අතට අතින් අරගෙන තමයි එන්නේ. නිකම්ම උපදින්නේ නැහැ. උපදිනවත් සමගම ඒවත් එනවා. අත්සන් බැඳගෙනවා. තනිකරම දුක්ඛ සමුදය සත්‍ය මේ කුසල අකුසල කර්ම කියලා දකින්න. දැන් මේවා අපි දුක්ඛ සත්‍ය වශයෙන් දැක්කා මේවා දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දැක්කා ඒවා දැක්ක ප්‍රඥාවයි. එතකොට නැත්නම් අර කලින් විදිහට ධාතු වශයෙන් ස්කන්ධ ධර්ම වශයෙන් නැත්නම් අනිත්‍ය වශයෙන් ආදී වශයෙන් ආකාරයෙන් විමර්ශනය කළා. මේ කොහොම සම්මස්තණයම ආයත්තන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී සතිපදාර්ය සත්‍යය. මෙතන සත්‍ය තුනක් ක්‍රියාත්මක වෙනවා. දුක්ඛ සත්‍ය, සංවේ සත්‍ය, මාර්ග සත්‍ය. මේ සත්‍ය තුන ක්‍රියාත්මක වන ආකාරය දැක්කට පස්සේ තමයි තේරෙන්න ඕනේ. දුක්ඛ සත්‍ය කියන්නේ මගේ නියඟය සමසිත මගේ කිය සම්මුත වශයෙන් තේරෙන සත්‍ය වෙන්නේ නෑ. නැත්නම් මේ සංකප්පන්ද ලෝකේ නැත්නම් මේ දහසුමය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. සම්දේ සත්‍ය කියලා දැන් මම මේ කුසල කම්මේ කිව්වා. කුසල කම්ම කරන විට පහළවෙනි මොකක්ද? පංචස්කන්ධ ධර්ම. එහෙනම් දුක්ඛ සම්දේ සත්‍ය කියන්නේ මේ පංචස්කන්ධ ධර්ම. දැන් මාර්ග සත්‍ය කියලා අපි මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් විමසපු එක මාර්ග සත්‍ය කියලා අපි දැක්කා. කවුද මේක මෙමෙති මේ පංචස්කන්ධ ධර්මයන් මේ සංස්කාර ධර්ම. ඒක මොකක්ද? ඒකත් දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යම වෙනවා සමුදය සත්‍ය දුක්ඛ සත්‍යම වෙනවා මාර්ග සත්‍ය දුක්ඛ සත්‍යම වෙනවා නැත්නම් පංචස්කන්ධ ලෝකයේ තුලමයි මේ තුනම තියෙන්නේ දුක්ඛ සත්‍යය සංජය සත්‍යය නිරෝධ සත්‍ය එනවා මාර්ග සත්‍ය යම් කෙනෙක් මේවා හරියට භාවනාවෙන් අත්දකලා ඒ අවස්ථාවේදී නාම රූප ධර්ම නිරුද්ධ වී යමින් යන නිවීමට හිතපත් කරගන්නට හැකියාවක් ඇති කරගත්තොත් එහෙම නිවනටපත් කරගත්තොත් එහෙම ඒක තමයි නිරෝධ ශක්තිය. ඒ නිරෝධ ශක්තිය අධ්‍යක්ෂ අවස්ථාවේ තියෙන මොකද? එතන සංකප්පන්ද ලෝකයක්. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම මේ ශරීරේ නාම රූප ගොඩ තුල තමයි තියෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ එතනකදී ප්‍රකාශ කළේ මේ බඹයක් පමණ වූ මේ පංචස්කන්ධ ලෝකයේ තුළ මහණෙනි මෙම දුක්ඛ සත්‍යයක් පනවනවාය, සමුදය සත්‍යයක් පනවනවාය, නිරෝධ සත්‍යයක් පනවනවාය, මාර්ග සත්‍යයක් පනවනවාය කියලා. දැන් තව අධ්‍යයනයක් එහාට කියන්නද පුළුවන් නුවණ තියෙන කෙනෙකුට. ශ්‍රද්ධාවට වඩා ප්‍රඥාවට තැන දෙන්න කෙනෙක්. දැන් අපි දන්නවා දුක්ඛ සමුදය මාර්ග ඔක්කොම දුක්ඛ සත්‍ය කියලා. දැන් නිරෝධ සත්‍යයේ බලන්න කියන්නේ නිරෝධ සත්‍ය අත්දකින්න නිවන් සුව විඳිනවා අපි හිතමු පරිසමතල සම්මැදලා නිවන් සුවයේ පිළිලා ඊට පස්සේ තියෙනවා කියේ නිබ්බාණං පරමසුඛං පරමසුවයෝ නිරාමස සුවය වලින් විඳිනවා කය නිවිලා සිත නිවිලා සාන්ත වෙලා සීතල වෙලා සිසිල් වෙලා ඉතින් බුදුම සාන්ත වීමකට පස්සට තියෙනවා මේ නිවීමකට පස්සට තියෙන අවස්ථාවේදී විඥානයේ ප්‍රයත්න තියෙනවා ඒ නිගීම වලටපත් වූ දැනීම පවතින නිරාමිත සුඛ වේදනා වේදනා ස්කන්ධයේ පැවැත්ම තියෙන ඒ විඥාන ස්කන්ධයේ වේදනා ස්කන්ධයේ පැවැත්ම තියෙනකොටම එතනම තියෙනවා ඒක දකිනකොට මේ දැකීමම සංඥාවක් බවට පත් වෙන සංඥා ස්කන්ධයක් තියෙනවා ඒ කාල සමතරය නිවන්සය දකින විට සිතේ එදෙන සායතික ධර්ම තියෙනවා. ඒක දකින්නට කියුණු ප්‍රඥාවක් අවශ්‍යයි. අතිශයින්ම ගැඹුරු තීක්ෂණ කල්පනාවක් අවශ්‍යයි. නැති කෙනෙකුට මේ විචිත්ත සංස්කාර ධර්ම දකින්නට බෑ. ඕනෑම කුසල කර්මයක් කරනකොට විචිත්ත සංස්කාර ධර්ම සිටේ යෙදෙනවා. දකින්නට සාමාන්‍ය පරිඥාව ඇති කෙනෙකුට බෑ. ඔය අභිධර්ම පොතේම තියෙනවා අපි තම සෝමනස්සාරක ඥාන සංකේත සංකාරක පිට කියලා ගන්නවා කියන සෝමනස්සාරක පිටකේ ඥාන සංකේත මේ මෙතෙන් පසුබැසීමකින් තොරව කරන කුසලයක්. කරන එක පහළ වෙන දෙයක්. මේදී චෛතසික ධර්ම 38ක් කියදෙනවා කියලා ඒ අභිධර්ම පොතේ තියෙනවා මට මතක ලැබියට නිවැරදිම මා නිවැරදිව නොවෙන්නට පුළුවන් මතක එන. අපි ඔය බලනකොට අපිට බලන් දකින්නට පුළුවන් වෙන චෛතසික ධර්ම 20ක් විතර ඒ වායකයක් තියෙනවා. ඔක්කොම දකින්න මට බැහැ. එතකොට මේ ඵල සම්මෝධයේ සම්බෝධයේ විතර ප්‍රයත්න ගන්න තියෙනවා. ඒක දකින්න පුළුවන් තියුණු ප්‍රඥාව තියෙන කෙනෙකුට කොහොමද සංස්කාර ස්කන්ධය කරන්නක් හිතෙන තියෙනවා. එතකොට මේ පරිසම්මතට සම්බන්ධලා නිවනස අත්දැකෙනකොට කාය කය තමන්ට තේරෙන්නේ විශේෂයෙන්ම අරෝපාවච ධ්‍යාන පාදක නිවන් ගිය කෙනෙකුට හෝ නැත්නම් අනිමිත්ත සමාධිය පාදක කරලා නිවන් ගිය කෙනෙකුට පරිසම්මත සම්මාදයට රූපේ තමන්ට චිතර පේන්නේ නැති කෙනෙකුට සිතින් බය සිතට ඒ වල බල බල ඉන්නේ මේ පරිසම්මත ඉන්නකොට නමුත් රූපයක් තියනවා කියලා ඒ ගැන හැඟීමක් වන්නේ නැහැ නමුත් අවධානය යොමු කළොත් රූපය තියෙනවා කියලා දකින්නට පුළුවන්. අරකට ඒක නෙවෙයි රූපයක් දකින්නට බෑ. එහෙම දකින්නට බැරි වුණත් රූපස්කන්ධයේ පැවැත්ම තියෙනවා රූපය අපින්ම මුද්දු භාවයටපත් වෙන සාන්ත වෙලා සීතල වෙලා නිවිලා. ඒ කියන්නේ අපි හිතමු රාගයක් ඇතිලා ගැහෙන පිච්චෙන රූපයකුයි අනේ සියලු සත්‍යෝ සෝපත්ත්‍යා සෝපත්ත්‍යා සෝපත්ත්‍යා කියන මෛත්‍රී චේතෝ විමුක්තියකින් සිටින විට ඇති වෙන රූපයි දෙක බැලුවොත් එහෙම හරියට බින්දරක් අයිස් පෙට්ටියක් ඇතුළේ ෆ්‍රිජ් එකක් ඇතුළේ සංසන්දනය කරනවා වගේ දෙකක් එතන තියෙනවා. එතකොට මෙතන ඒ නිවීම දකින්න ඒ කය තුළ ඇති වෙන වේදන කය නිසා කයේ ඇති වෙන සාන්ත නිවිගිය තත්ත්වය නිසා උද්ගත වෙන ඒ සුඛය දැනෙනවා. එතන පංචස්කන්ධ ධර්මයක් නේ තියෙන්නේ. සමෝධ සමෝධනයි කියන්නේ. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ සත්‍ය ඒකයි පංචස්කන්ධේ පැවැත්මක් කියලා නම් එතන දුක. අපේ මේ නිරෝධ සත්‍ය, නිරෝධ සත්‍ය, නිරෝධ සත්‍ය කියලා මොහෝ විදියෙන් ඒකාගෙන සිටින දේ මේක මේ සාමාන්‍ය කෙනෙකුට ගෝචර නොවන කතාවක්. දුක්ඛ සත්‍යයි. ඒක නිසා නිබ්බාන නාම නන්දට කියලා බුදුහාමුදුර ප්‍රකාශ කරනවා. මොකද ඒකත් අනිත්‍ය දැන නිබ්බේලා යන රහත් විඥානේ පිරුණම් පාඩට පස්සේ මොනම දෙයක් ඇති වෙන්නේ නිවන කියලා දෙයක් ඇති වෙන්නේ. එතකොට ඒ විදිහට නිවන අතහරින්න පුළුවන් වන්නේ රහත් වෙච්ච කෙනෙකුට පමණයි. නැති කෙනෙකුට නිවන උපාදාන කරනවා. නැත්නම් නිවන කෙරෙහි උපාදාන කෙරෙහි නැත්නම් නිවන කෙරෙහි බැඳෙනවා. ඒක උසස් දෙයක් කියලා අගේ. ඉතින් මෙතන තියෙන්නේ දුක්ඛ සත්‍යයක්. මෙන්න මේ සත්‍යයේ චතුරාර්ය සත්‍යයේම දුක්ඛ සත්‍යයක් ගැන වෙන දෙයක් නෙවෙයි කියලා දකිනකොට තමයි අවබෝධ වෙන්නේ ලෝකේ පවතින එකම සත්‍යයක් තමයි. මොකද්ද දුක්ඛ සත්‍යය? මේ දුක්ඛ සත්‍යයේ පැවැත්ම තිබෙන නිසා ලෝක ඇතිවීමේ හේතුවක් කියන්නටම තිබෙනවා දුක්ඛ සංදේ සත්‍යයක් ප්‍රකාශ කරන්නට වෙනවා. මොකද දෙකක් තියෙනවා නම් දුක ඇතිවීමේ හේතුවක් කියන්නට නෝ. දුකක් තියෙනවා නම් දුක නැතිවීමකුත් කියන්නට වෙනවා. දුක නැතිවීමක් කියනවා නම් දුක නැති කිරීමේ මාර්ගය කුත්‍යන්නට නෑයි චතුරාර්ය ධර්මයක් තියෙනවා. එතකොට මේ දුක නැති කිරීම කියන්නේ මේ පංචස්කන්ධ ධර්ම පහලක වෙනසේ නැවත නූපදින ආකාරයේ සදාටම නිවාදෙන්නේ. තවස්සෝ කෙනෙක් වෙනුන්ට. එතකන් දුකේ පැවැත්ම තියෙනවා. මානසික වශයෙන් තවස්සෝ කෙනෙකුට දුකපසේ දුකෙනෙකුට දුකක් නෑ. මොන කායක දුක නිමින්නට වෙනවා. බඩගිනි දුක දැනෙනවා, පිපාසා දුක දැනෙනවා, ලෙඩවීමේ දුක තියෙනවා, ජරාවටපත් වීමේ දුක තියෙනවා. ඉතින් පරිදේ පරිහරණය කිරීමේ දුක ඔක්කොම තියෙනවා. මානසික දුක් නැතිවෙනවා. සාහසනක් බලුණක් පස්සේ දුකනවා. ඉතින් මේ දුකේ කෙලවර තියෙන්නේ ඒ සදාකාලික වශයෙන් දුකේ කෙලවර තියෙන්නේ අර පින්නම් පාන අවස්ථාවේ. ඒකෝට ඒ පින්නම් පෑමට දුක්ඛ සමුදය සත්‍ය හේතුවක් වෙන දුක්ඛ නිරෝධ සත්‍ය හේතුවක් වෙන නිසා එවැනි කෙනෙකුට දුක්ඛ නිරෝධ සත්‍යය තේින්නේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවන සත්‍යයක් වශයෙන්. දුක්ඛ නිරෝධ සත්‍යයක් වශයෙන්. නියම මේකට කියන එක තරම් සුදුසු නෑ මොකද ඒවා මේ දෙන්නන්ට විතරම රොටුන දෙන්න පුළුවන්. මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයන් බලන්නට පුරුදු වෙන්න පොදුනහම චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා විනීත දකින්නට පුළුවන්. මේ දකින අවස්ථාවේදී පවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් හරියට දැක්කොත් එන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයමයි. සමුදය සත්‍ය කියන්නේ මේකයි නිවන මාර්ග සත්‍ය කියන්නේ මේකයි නිවන සත්‍ය අපි ගන්න ඕනේ මේකයි. කියලා ඒ තුන හැර මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. බලනකොට තේරෙන්නේ මෙතන මොකක්ද වෙන ගන්නක දෙයක් නෙවෙයි. නිහිදී වුණ කෙනෙක් විශේෂිත නිවීමකට පත්වන්නට පුළුවන්. ඒ නිවීමට නිවනයි කියලා ප්‍රකාශ කරනවා. ඒත් මේ දක්වා ප්‍රකාශ කළේ කුසල සම්‍යක් ප්‍රතිශා කරන ආකාරය අතරින් කිහිපයක් පමණයි. ගැඹුරු සාන අඩංගු ඒවා නෙවෙයි සරල කර්ම අඩංගු ප්‍රතිශා කියන කීපයක්. ප්‍රධාන වශයෙන් කායික වාචික මානසික ක්‍රියා අනිත්‍ය ඥාන ඒවා දුක් බව ඒවා අනාත්ම බව ඒවා නිරුද්ධ වියාම දකිනවා. දෙවැඩුවටත් දෙකස්සේ පංචස්කන්ධ ධර්ම වශයෙන් දැකීම ඒවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම නිරුද්ධ වී යන ධර්ම වශයෙන් දැකීම. ඊළඟට අපි ප්‍රකාශ කළා ධාතුමයක් වශයෙන් දැකින දේ කියලා. ඒකත් අර කියපු ආකාරයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම නිරෝධ දර්ශනයන් පිළිම කරන්නට ඕන. අවසාන වශයෙන් කිය අපි චතුරාර්ය සත්‍ය ධර්මයන් දනගන්න කියලා. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ සමාධි ප්‍රඥාව දියුණු වෙලා තිබෙන්න ඕනේ. නැති කෙනෙක් ඕක කරන්න දෙයක් තියෙන ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය හරියට අවබෝධ කරගන්නට වෙන එකම නිසාම මුලාවකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කොහොමද මේ සංදේශත්‍ය දුක්ඛ සත්‍යයක් වන්නේ මාර්ග සත්‍ය සත්‍ය දුක්ඛ සත්‍යයක් වෙන්නේ ආදී කරුණු සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට අපහසුයි වැඩි ඒක නොකලත් අනිත් කරුණු ටික මෙයාට කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒක ගැන විතර තමන්ගේ සිත තුළ ඒකාන්ත වශයෙන්ම විදර්ශනා මේ චතුර්ථ පරම්පරාව චිත්ත සංස්කාර ධර්ම සාපේක දලා යන සිදුවන්නේ ඒවා ඒ චිත්ත සංස්කාරයේ සිටින් ධම්ම නියත වශයෙන්ම කවදා හෝ දවසක ලබා දීමට හේතු වෙනවා එහෙම නැතුව කුසලයක් කරලා බුද්ධ පූජාවක් කියලා, බෝධි පූජාවක් කියලා දානයක් දීලා නිවාස වල දේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින් ඒක සංවිසාන නිවාස ලබන්නට ඉන්දිය සිද්ධුවෙන් ඒක සංවිසාන නිවාස ලබන්නට හැකියාවක් නෑ. ඒ විදිහට කටයුතු කරන්නට පුරුදු වෙන. මේ ධර්මයේ අහලා පැත්තකින් තමයි කලේ අවශ්‍ය මේ ධර්මයේ අවබෝධ කරගෙන ජීවිතයට එකතු කරනවා. ඒ කියන්නේ සෑම කුසල කර්මයක්ම කරන අද වශයෙන් දවසට පැය කාලක් භාගයක්වත් ඒ විදිහට හැම දවසම සීපත් කර අවබෝධ කරගන්න බලන්න. ඒක ඒකම දෙන්න මේ ඇති නිවස ලබා දීම සඳහා හේතුන කියලා දානයක් වෙනවා ඇති. එසේම වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව දැන් ඉවරයි. හොඳයි දෙවියන් අපි දෙන්නේ ආකාශත්හාට වෙන පාඩේ කියන්නේ ආකාශත්හාට මතනා දේවානන්දමයි විකාපින්නම් පන්නෝ දෙස්සා දෙවියන් දස්සන් සාසනන් ආකාශත්හායි දුන්නා දේවානන්දමයි විකාපින්නම් පුඤ්ඤන්තං නමෝදිත්වා කියන රක්ඛන්ත දේශනං ආකාශත්තාදී වම්මස්සාදී වනාගාමයිද්దికා පුඤ්ඤන්තං නමෝදිත්වා කියන රක්ඛන්ත මං සරන්තේ පාසලෙන් කරන්නේ ඉන්නා පුඤ්ඤ කම්මේ මාමේ දාන සමාදමෝ සකං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවහං හෝතු සම්බුද්ධා සමිච්ඡතු මේක ලොකු සාගේ ශක්තිය මේකත් මෙලොවේ අපසඳ සේවා පරිණාමයක් සත්පත් සේවා මේ නිසංසයෙන් මේ කුසල් හේතු උපනිශ්‍රය වේවා අභිවාදන සීලස්ස නිසංසා අපතානෝ දක්ඛාරෝ ධම්මා වද්දන්ති ආයුවන් මොස්කම් බලං ආරෝග්‍ය සම්පත්තේ සම්ප සම්පත්තිනේ සෝ නිබ්බාන සම්පත්තේ විනාශේ සමින්දතු සම්දනාතන නිවසම අත්පත්තේ